ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්මදේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සන්න වන සේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය උඩේීරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේය. ගෝපාලක සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මේ දේශනා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිගල නිස්සරණ වනසේනාසනයේදී වර්ෂ 2011 සැප්තැම්බර් මාසයේ පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය. මෙම වටිනා දේශනා මාලාවේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික පින්වත් මහත්මයෙකු විසිනි.